ඉතින් අපි මේ වැඩසටහනට ටිකක් දුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රහාණය කළ යුතු ධර්මයන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මයන්ගෙත් එක කොටසක්. එතකොට අපි සාමාන්‍යයෙන් අහලා තේනවා ආරෂ්ඨායක මාර්ගයේ එනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ ආදී වශයෙන් ඒකෙත් බොහොම විස්තර වෙච්ච එහෙම නැත්නම් රහතන් වහන්සේට පිටන මට්ටමකදී සම්මා ඥාන සම්මා විමුක්ති කියලත් කොටස් දෙකක් එකතු වෙනවා. එතකොට ඒ ඔක්කොම ටික එකතු කරාම මේ 10ක් වෙන කොටස් තමයි ඒකෙම අනිත් පැත්ත අරගෙන ඒකම මිච්ඡා ස්වභාවයක් අපේ සිත සතන් තුළ ඇති වෙන්න පුළුවන්. මිච්ඡා දිට්ඨියක්, මිච්ඡා සංකප්පයක්, මිච්ඡා වාචාවක්, මිච්ඡා කම්මන්තයක්, මිච්ඡා ආජීවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මිච්ඡා වායාමයක්, මිච්ඡා සතියක්, මිච්ඡා සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කොටස් ටික පහු කරගෙන ගිහිල්ලා දැන් අපි ගත කරන්නේ මිච්ඡා ඥානයක් කියන සම්බන්ධයෙන් මිච්ඡා ඥානයක් කියන කොටස සම්බන්ධයෙන්. එතකොට අපි සාමාන්‍යයෙන් දේවල් ප්‍රඥාවන්තව කටයුතු කරනවා නුවණින් බලනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇතැම් වෙලාවට අපි මේ නුවණින් දකිනවා ප්‍රඥාවෙන් දකිනවා කියන දේවල් තුල ඇතැම් වෙලාවට ඇත්ත වශයෙන්ම අපි හොයන දේ සත්‍ය නිවැරදි දේ තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒ කාරණාව සම්බන්ධයෙන් අපි ටිකක් ඊයේ සාකච්ඡා කළා චංකි සූත්‍රය ආශ්‍රය කරගෙන සමහර වෙලාවට එතකොට අපි මේ ශ්‍රද්ධාවෙන් අදහන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නිවැරදි දේ තියෙන්න පුළුවන් සමහරවිට අපි බැහැර කරන ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ නැති දෙයක් තුල සත්‍ය තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන් ඒ නිසා අපිට මේ ශ්‍රද්ධාව කියන එකම ඒකම මිනුම් දණ්ඩ කරගන්න අමාරුයි ඊළඟට තවත් එකක් තමයි අපේ කැමැත්තට අපි යම් යම් දේවල් සම්බන්ධයෙන් කැමති, යම් යම් න්‍යායන් සම්බන්ධයෙන් කැමති, යම් යම් ශිල්පයන් සම්බන්ධයෙන් කැමති, යම් යම් විෂයන් සම්බන්ධයෙන් කැමති. අපි කැමැත්ත නිසා අපි ඒක හදාරනවා. අපි ඒ ගැඹුරට යනවා. අපි ඒක නිවැරදි කියලා පිළිගන්නවා. නමුත් මේ අපේ කැමැත්ත, අපේ රුචිය ඒ තුල අපි මේ බාරගත් දේ තුල සත්‍ය තේනවා කියන එකට නිවැරදිම නිර්ණායකයක් නෙමෙයි. අපි කැමැත්තෙන් අපි විද්‍යා විෂයක් හැදෑරුවා කියලා, ගණිත විෂයක් ඔස්සේ ගියා කියලා, තාරකා විද්‍යාවක් ඔස්සේ ගියා කියලා. මේ හැම එකක් තුළම අපි හිතුවට මේකෙන් අන්තිමට මට සහනයක් ලැබේවි. මේ තුලින්ම මට සත්‍යය ජය ගන්න හම්බ වෙවි. මේ තුලින්ම නිවනක්, සැනසීමක් උදා වේවි කියලා මං හිතාගන්න හිටියට සමහරවිට ඒ දේ තුල මං කැමැත්තෙන් ගත්ත දේ තුල සමහරවිට සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි අපි ඊයේ කතා කළා අනුස්සව කියලා මේ પરම්පරාවෙන් પરම්පරාවට එහෙම නැත්නම් මුඛ પરම්පරාගතව දේවල් ඇවිල්ලා තියෙනවා. එක කොටසකින් එක પરම්පරාවකින් ඊළඟ પરම්පරාවට උරුම වෙනවා. ඒතර ඒ પરම්පරාවත් ඒක සත්‍යයි කියලා පිළිගන්නවා. ඊළඟ પરම්පරාවට ඒක දායාද කරනවා. මේ ආදි වශයෙන් අපිට પરම්පරාවෙන් પરම්පරාවට ආපු ස්වභාවයන් තියෙනවා, ධර්මතාවයන් තියෙනවා, ශිල්ප ක්‍රම තියෙනවා. ඒ වගේම নানা ප්‍රකාර මේ ශාස්ත්‍රයන් තියෙනවා. නමුත් මේ પરම්පරාවෙන් ආව ඵලියට මේ තුල නිවැරද්ද දේ තියෙනවද? සත්‍ය තියෙනවද කියන එක එක අතකින් බුදුරජාන් වහන්සේ කියන ප්‍රශ්න කරලා බලන්න වෙනවා. මොකද සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. දැන් මේ අපි මුලින් කතා කරපු දෙක ටිකක් හැඟීම් බරයි. ශ්‍රද්ධාවෙන් අපි සලකනවා කියන එක ටිකක් හැඟුම් බරයි. ඒ වගේමයි කැමැත්තට යනවා කියන එක රුචියට යනවා කියන එක ටිකක් හැඟුම් බරයි. අපි ඒක කැමැත්තෙන් යන්නේ, හැඟීමෙන් යන්නේ. අපි ඒක හදාරනකොට අපිට නිකන් හැඟීමක් එනවා. ඒක හිතට තේරෙනවා. නැත්තම් හරි කැමැත්තක් තියෙනවා මේක හදාරන්න. නමුත් ඒ තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ක්‍රමානුකූලව પરම්පරාවෙන් પરම්පරාවට ආවා කියන එක තුල සත්‍ය තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඊළඟ කොටස් දෙක ආකාර පරිවිතර්කයෙන් ඒ කියන්නේ හිතලා බලලා එහෙමත් නැත්නම් තර්කයට දාලා තර්කය අනුව ගලපලා චින්තාමය වශයෙන් සලකලා ඒක තුළ සත්‍ය තියෙනවා කියලා අපි හිතාගත්තට අපිට මේ අහු නොවෙච්ච චින්තාමය දේවල් තියෙන්න පුළුවන්. ඊළඟට අපි නැවත නැවත දෙයක් කල්පනා කරලා කල්පනා කරලා ඒකම කල්පනා කිරීම නිසා දෘෂ්ටිගත වෙලා ඒ අපි හදාගත්ත දෘෂ්ටිය තුළ අපි සත්‍ය තියෙනවා අනිත් ඒවා ඔක්කොම බොරු කියලා කිව්වට ඒ අපි හදාගත්තයි කියලා ඒ දෘෂ්ටිය තුළ සත්‍ය තියෙන්නම අවශ්‍ය නැහැ. ඒ තුළ සත්‍ය තේන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අපිට තේරෙනවා මේ චින්තාමය ප්‍රඥාවක් සුතමේ ප්‍රඥාවක් හරියටම අපිට නිශ්චය වශයෙන් කියන්න බෑ ඒ තුල නිවැරදිම දේ තියෙනවා කියලා. අපි හදාරපු දේ තුලම සත්‍ය තියෙනවා කියලා ඒ නිසා කියන්න අමාරුයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ක්‍රම පහෙන් පරිබාහිර ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඒක අතකින් ඒක තමයි විපස්සනා පැත්තක් කියලා කියන්නේ. එතෙන්දී ඇත්තටම වර්තමාන වශයෙන් තියෙන දෙයක් වර්තමාන වශයෙන් පැන නගින දෙයක් වර්තමාන වශයෙන් නිරුද්ධ වෙලා යන දෙයක් අපි හදාගත්ත හැකියාවන් තුලින් බැලීමක් දැකීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකත් මේ හිතින් හදාගත්ත දෙයක් නෙමෙයි. හිත බොහොම නිශ්ශබ්ද කරලා සිතුවිල්ලක්වත් ජනනය කරන්නේ නැතුව බොහොම සංසිඳිච්ච මනසකින්, නිහඬ වෙච්ච මනසකින්, ඇතුළත කතාව සමනය වෙච්ච මනසකින්, ඒකාග්‍ර වෙච්ච හිතකින්, කෙලසුන්ගෙන් තොර හිතකින් අන්න අපිට මේ වර්තමාන වශයෙන් පැන නගින දෙයක්, වර්තමාන වශයෙන් සිද්ධ වෙන දෙයක් හොඳට කාලාන්තරයක් තිස්සේ දැක ගන්න පුළුවන් නම් කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න එතකොට අපිට වර්තමාන වශයෙන්ම මේ දෙයක් පටන් ගන්නවා වර්තමාන වශයෙන්ම මේ මේ ආකාරයෙන් එයා හැසිරෙනවා වර්තමාන වශයෙන්ම මෙයා මේ විදිහට නිරුද්ධ වෙලා යනවා ෂේ වෙලා යනවා කියලා අන්න අපිට යම් අවබෝධයකට එන්න පුළුවන්. ඒතර මේ බඳු උපක්‍රමයක් මේ බඳු ක්‍රමයක් පමණයි එකාතකින් බැලුවාම බුදුරජාන් වහන්සේ අගය කළා තියෙන්නේ. ඒතකොට එකාතකින් අපි මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් කරා භාවනාමය ඥානයක් කරා තමයි බුදුරජාන් වහන්සේ යොමු කරලා තියෙන්නේ. ඒතකොට ඊට මෙහා තියෙන විවිධාකාර ඥාන සමහරලාට අපි අපිව හරි මාර්ගයේත් එක්කන් යනවා වැරදි මාර්ගයේත් එක්කන් යනවා. දැන් මේ කතාවෙම තව පැති ඇත්තටම තියෙනවා. සමහරලාට අපි කෙනෙක් දිහා බලලා තීරණය කරනවා ඒ තැනත්තා නම් බොහෝම හොඳයි. හරිම ප්‍රියශීලී. එහෙම නැත්නම් හරිම ශාන්තයි. එයාගේ ඇවතුම් පැවතුම් බොහොම ප්‍රසන්නයි. එයා කතා කරද්දී හරිම ප්‍රිය උපදවනවා. නිවැරදි දෙයක්ම එයා තමයි එයා කතා කරන්නේ. එහෙම නැත්නම් එයාගේ හැසිරීම හරිම කාටත් ජනකාන්තයි කියලා අපි ඒ කෙනෙක්ගේ තියෙන ප්‍රසන්නතාවය. එහෙම නැත්නම් එයාගේ ප්‍රිය උපදන ස්වභාවය, ඒකේ රූපය, එයාගේ තියෙන ලස්සන හැඩහුරුකම් මේවා දිහා බලලා අපි තීරණය කරනවා මේ තැනත්තා නම් සත්පුරුෂයෙක්. මේ තැනත්තා කියන දේ නම් ඇත්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තැනත්තා නම් ඔන්න සත්‍ය අවබෝධ කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ තැනැත්තා නම් මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඕනේ. ඒ තැනැත්තා නම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. කියලා අපි නිගමන වලට බහිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න ජනතාවගෙන් තුනෙන් දෙකක්ම මෙන්න මේ විදිහට රූපයට රැවටෙනවා. කියන්නේ අපි රූපේ මේ පේන තියෙන දේ දැකලා අපි තීරණය කරනවා ඒ තියෙන ස්වභාවය මේ ප්‍රිය උපදන ස්වභාවය තියෙන ශාන්ත ස්වභාවය ශාන්තිරියව පැවැත්ම ඉතින් මේ හැම දෙයක්ම නිරූපණය වෙනවා නිවැරදි කියලා. අපි මේ රූපයට රැවටිලා අපි තීරණය කරනවා මේ කතා කරන දේ මේ කියන දේ ඒ එයා දැනට ප්‍රකාශ කරන දේ එහෙම නැත්නම් එයා දැනට මම අපි හිතමු මාර්ගඵලලාභියෙක් කියලා කියන දේ මම රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන දේ අපි රූපයට රැවටිලා පිළිගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ නිසා කියන මේ සාමාන්‍යයෙන් තුනෙන් දෙකක්ම පිරිස මේ රූපයට රැවටෙන ස්වභාවයක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන් මේ ගුණයක් තමා තුළ ඒ තැනැත්තා තුළ නොතිබෙන්න පුළුවන්. හුදු රංගපෑමක් පමණක් වෙන්න පුළුවන්. ඒ නිසා හරිම අමාරුයි මේ රූපේ දිහා බලලා කෙනෙකුට තීරණයකට එළඹෙන්න. ඉතින් තරුණ කාලෙදී ඉතින් අපි ඕන තරම් තීරණ ගන්නවා. අපි හවුනුන් දිහා බලනවා, ස්ත්‍රී පක්ෂය පුරුෂ පක්ෂය දිහා බලනවා, පුරුෂ පක්ෂය ස්ත්‍රී පක්ෂය දිහා බලනවා. ඉතින් අර අපි කැමැත්තට අපේ රූප ප්‍රමාණයට, බාහිර ස්වરૂපයට මේ රූප ලාවන්‍යයට අපේ හිත ඇද බඳ ගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ තුලින් අපි හිතනවා මේ තැනත්තා නම් බොහොම හොඳයි. මේ තැනැත්තේ නම් බොහොම අහිංසකයි. මේ තැනැත්තේ නම් බොහොම යාගේ තියෙන ඒ හැඩේටම ගැළපෙන හිතක් ඇති කියලා අපි තීරණය කරනවා. නමුත් කාලයක් යනකොට තමයි තේරෙන්නේ මේ කළා තියෙන හුදු මවාපෑමක්, හුදු රංගපෑමක් කියලා අපිට තේරෙන්න කාලයක් යනවා. නමුත් අපි එතකොට තීරණය අරගෙන ඉවරයි අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ රූප ප්‍රමාණයෙන් ගන්න තීරණය තුල සත්‍ය තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඊළඟට ඇතැම් වෙලාවට හරිම ප්‍රසිද්ධයි. හැමෝම එයා ගාවට යනවා. පත්‍රවල පළ වෙනවා. අන්තර්ජාලයේ පළ වෙනවා. රූපවාහිනියේ ඉන්නවා. ඉතින් අපිත් හිතනවා යානම් මාර්ගඵලලාභියෙක්. යානම් ධානලාභියෙක්. යානම් ශාන්තුවරයෙක්. යානම් රහතන් වහන්සේ කෙනෙක්. මොකද හරිම ප්‍රසිද්ධයි. හැමෝම කතා කරන්නේ යා ගැන. ඒ නිසා මේ ප්‍රසිද්ධිය නිසා කෙනෙක් තුළ ඒ පැතිරෙන කීර්ති රාවය නිසා අපිත් රැවටෙනවා. අපිත් සමහර ලාවට එයා ඒ ඒ ಗುಣ තියෙන කෙනෙක් කියලා නිගමනවලට බහිනවා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා පහෙන් හතරක්ම මෙතනට රැවටෙනවා. පස් දිනෙන් ගත්තොත් හතර දෙනාම හතර දෙනෙක්ම කියනවා යානම් රහත් වෙලා. යානම් ඔන්න මාර්ගඵල ලබලා. යානම් ධහන ලබලා. යානම් බොහොම පඬිත කෙනෙක්. බොහොම සත්පුරුෂයෙක් කියලා අර ඒ තියෙන ප්‍රසිද්ධියට ඒ ഘോഷාවට රැවටෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා හරිම අමාරුයි. එතකොට මේ ප්‍රසිද්ධිය මත පදනම් වෙලත් අනිත් අය එයා ගැන කියන කතාවලට අහුම්කන් දෙන්නලත් 100%ක්ම යා නම් ඒ ඒ පෙන්නන අනිත් අය කියන එයාමත් ප්‍රකාශ කරන ඒ ඒ ಗುಣ මට්ටම් වල ඉන්න කෙනෙක් ಗುಣ විශේෂයන් දරන කෙනෙක් කියලා තීරණය කරන්න හරිම අමාරුයි. අපි එතනදී ඒ වගේ තීරණයක් ගත්තා නම් සමහරවිට ඒක මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. ඊළඟට තවත් ඊටාම බහුල වශයෙන් රැවටෙන තවත් එකක් තමයි මේ ලෝක ප්‍රමාණය කියන්නේ. කියන්නේ ඇතම් කෙනෙක් ඉන්නවා අපි තුමේ මේක සාසනයට අදාළ කරලා කතා කරනවා නම් අපි හිතමු එයා බොහොම මේ අල්පේච්ඡෝ ජීවත් වෙනවා. තාම අපි හිතමු මේ පාංශු කුල සිවුරක්ම දරනවා. පින්න පාතෙන්මයි යැපෙන්නේ. අනිත් ගෙදරකට යන්නේවත් නැහැ. කුටියක් දිහා බැලුවත් බොහොම පොඩි දෙයයි තියෙන්නේ. ඒ නිසා මේ බොහොම ඒ ගත කරන ඒ අල්පේච්ඡ ජීවිතය දිහා බලලා එමත් නැත්නම් ඒ පරිහරණය කරන කුටිය දිහා බලලා සිවුරු දිහා බලලා එයා ගත කරන රූක්ෂ ප්‍රතිපදාව දිහා බලලා අපි තීරණය කරනවා අනිවාර්යයෙන්ම මෙයා නම් රහත් වෙලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මාර්ගඵල මේ ලාභියෙක් වෙන්න ඕනේ කියලා ඒ ඒ තියෙන ස්වરૂපයටත් ඒ දරණ රූක්ෂ ප්‍රතිපත්තියටත් කටුක ප්‍රතිපතාවටත් අපි ලකුණු දෙනවා. ලකුණු දීලා අපි හිතනවා මෙයා නම් අනිවාර්යෙන් ගුණවතෙක් කියලා අපි තීරණ වලට එළඹෙනවා. ඉතින් ධහමේ සඳහන් වෙනවා සාමාන්‍යයෙන් 10න් 9ක්ම එතෙන්දී තීරණ වලට එළඹෙනවා. 10න් 9 දෙනෙක්ම කියනවා යානම් හොඳ කෙනෙක්, යානම් සත්පුරුෂයෙක්. යානම් අනිවාර්යයෙන්ම මේ මේ මේ ಗುಣ තියෙන කෙනෙක්. මොකද මෙන්න මේ බඳු බොහොම රූක්ෂ ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්නේ. මෙන්න මේ රූක්ෂ ප්‍රතිපදාවට ලකුණු දෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. එතෙන්දිත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටත් රැවටෙන්න පුළුවන්. එතෙන්දිත් අපි රැවටුණා නම් එතෙන්දිත් අපි ඒ සාධක අනුව තීරණයකට එළඹුණා නම් එතෙන්දිත් අපි ඇතිලා තියෙන්නේ කරගෙන තියෙන සමහර ලාවට මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. වැරදි ඥානයක් වෙන්න පුළුවන්. හරිම අමාරුයි ඒක අතකින් බැලුවාම. ඒතර මේ අද ලෝකේ තියෙන මේ නිර්ණායක ඔස්සේ කෙනෙක්ව මනිනවා කියන එක, ගුණවතෙක්ව හඳුනා ගන්නවා කියන එක, මාර්ගඵලලාභියෙක්ව හඳුනා ගන්නවා කියන එක හරිම අමාරුයි. එතකොට තවත් නිර්ණායකය බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ධම්මප්‍රමාණා කියලා ධර්මයේ අනුව ගලපලා බලනවා. එතකොට මේ බඳු ගැලපීමක් කරන්න අපිට සෑහෙන ධර්මමය ඥානයක් තියෙන්න ඕනේ. අපි සතුවත් ලොකු සත්පුරුෂ ගුණයක් තියෙන්න ඕනේ. අපිත් සෑහෙන්න දහමේ ගැඹුරකට ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්න ඕනේ. සෑහෙන කාලාන්තරයක් තිස්සේ ඒ අපේ අධ්‍යයනයට පාත්‍ර වෙන පුද්ගලයාව අපි අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. නිරීක්ෂණය කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම බොහොම බැරෑරුම් තත්ත්වවලදී දුෂ්කර මට්ටම්වලදී බොහොම මේ බරපතල මේ අභියෝගවලදී ඒ තැනත්ත හැසිරෙන ආකාරය දිහා බොහොම කාලාන්තරයක් තිස්සේ නිරීක්ෂණය කළාම තියෙන්න ඕනේ මෙන්න මේ ධම්මප්‍රමාණයකට යන්න නම් ඒතකොට ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ ලක්ෂකින් එක්කෙනෙක් වගේ තමයි මේ බඳු මට්ටමකින් කෙනෙක්ගේ ගුණය තීරණය කරන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට මේ බඳු දෙයක් සිද්ධ වෙන්නෙම නැති තරම් අපි අර රූපයට රැවටෙන ගතියක් එහෙම නැත්නම් ഘോഷාවට රැවටෙන ගතියක් ප්‍රසිද්ධියට රැවටෙන ගතියක් එහෙම නැත්නම් ඒ තැනත්තා ආරක්ෂා කරන රූක්ෂ ප්‍රතිපදාවට රැවටෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ නිර්ණායක අපිට 100%ක්ම නිවැරදි කියන්න බෑ. ඊළඟ තවත් වෙලාවට අපි හිතනවා අපිට දැන් ලොකු වත් පොහසත්කමක් තියෙනවා. ඒ වත් පොහසත්කම තුලින් අපි හිතනවා මේ මට නම් දැන් මේ පෙරපින් නිසා මේ යමක්කමක් ලැබිලා තියෙනවා. අනිත් අයට නම් එහෙම පෙරපිනක් නැහැ. ඒ නිසා ඒ අය බොහොම අවාසනාවන්තයි කියලා අපි තීරණයට එළඹෙනවා. අපිව උඩින් තියා ගන්නවා අනිත් අයව පහත් කරලා සලකනවා. ඉතින් ඒ හරහා අපි ගන්නායේ නිගමන ඒ හරහා අපි එළඹෙන තීරණ කොයිතරම් දුරට අපි තුල මාන්නයක් හදනවද? කොයිතරම් දුරට අපි ගුණවත් එක්ක හැල්ලුවට ලක් කරනවද කියන එක අපි දන්නේ නැහැ. අපි හිතනවා මේ අපිට ලොකු වත්පොහසත්කමක් තියෙන නිසා, ධනයක් තියෙන නිසා, රැකියාවක් තියෙන නිසා, රජයේ උසස් තනතුරක් තියෙන නිසා, බලයක් තියෙන නිසා අන්න අනිත් කෙනෙක් අපි පහත් කළා සලකලා අපිව උඩ දා ගන්නවා නම්, ඒ හරහා අපි තීරණයකට එළඹෙනවා නම්, ඒ තුළ අපිට රැවටෙන ස්වභාවයක් තියෙනවා. තවත් පැත්තකින් කුලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොඳ වංශවත් කුලයක පැමිණි කෙනෙක්, ඉපදිච්ච කෙනෙක්. අනිත් අය නම් ඉතින් අපි පහත් කළා සලකනවා. ඒ අය නම් මේ බොහොම අඩු කුලවල අය කියලා ඉතින් අපි ඒ අයගේ තියෙන ගුණය හෙලා දකින ගතියක්. අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද අපි ඉපදලා තියෙන බොහොම උසස් කුලයක. අපි ඉපදලා ඉන්නේ බොහොම උසස් ජාතියක. අපි ඉන්නේ මෙන්න මේ බඳු ස්වභාවයක කියලා අන්න අපි අනිත් කෙනෙක්ව අනිත් ජාතියක් අනිත් මිනිස්සෙක් හෙලා දකින ස්වභාවයක් පහත් කළා සලකන ස්වභාවයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ගන්න නිගමනය, මේ එළඹෙන තීරණය මේ අපි ගන්නා මේ නුවණ මිච්ඡා ඥෝනක් වෙන්න පුළුවන්. මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් අපි හිතමු ඇතම් කෙනෙක්ට බොහොම පිරිසක් ඉන්නවා. බොහොම හැම තිස්සෙම තමන් එක්ක සහචරයෙන් පිරිසක් හැසිරෙනවා. තමන් අනුගමනය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ බඳු පිරිසක් නැති කෙනෙක්ව අපි තීරණය කරනවා යානම් එච්චර වටින කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ තරම්ම මේ පින්වතෙක් නෙමෙයි. මන් තරම් උසස් කෙනෙක් නෙමෙයි කියලා අන්න යාව අපි පහත් කළා සලකනවා අපිව උසස් කළා සලකනවා ඒ තුලිනුත් අපි ලොකු අමාරුවක වැටෙන අවස්ථාව තියෙනවා තවත් පැත්තකින් අපිට අපිටම ලාභ සත්කාර ලැබෙනවා බොහොම ප්‍රසිද්ධියටපත් වෙනවා අනිත් අය ගෙනල්ලා එක එක දේවල් පූජා කරනවා ඊළඟට අපේ කීර්තිය පැතිරෙනවා අනිත් අය අපිව හොයාගෙන එනවා අපිවම ඉස්සරහින් තියාගන්නවා වන්දනාමාන කරනවා අපේ පොත්පත් පළ වෙනවා ඉතින් මේ විදිහට নানা ප්‍රකාර විදිහට ලාභ සත්කාර ගලාගෙන එනවා. ඉතින් මේ ලාභ සත්කාර මටමයි හම්බෙන්නේ අනිත් අයට නම් එහෙම දෙයක් නැහැ කියලා ඔන්න අපි අපිව උඩින් තියාගන්නවා අනිත් අයව පහත් කරලා සලකනවා. අනිත් අයට ඒ තරම් තැනක් දෙන්නේ නැහැ. අනිත් අයගේ තියෙන ගුණයක් තේරුම් ගන්න අපි උත්සාහත් වෙන්නේ නැහැ. අපි එතන මිච්ඡා ඥානයක් ඇති කරගන්නවා, වැරදි නුවණක් ඇති කරගන්නවා. අපි තමයි දන්නේ. අපි තමයි සාමාන්‍යයෙන් කියනවා කෙරුම්කාරයෝ කියලා අපිට රැවටෙන්න අවස්ථාව ඉඩ තියෙනවා. ඊළඟට සමහරවිට අපි හොඳට ඉගෙනගෙන කියාගෙන තියෙනවා. අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා, උපාධි අරගෙන තියෙනවා. ඉතින් මම දන්නවා කියලා හිතා ගන්නවා. ඉතින් එතකොට තවත් කෙනෙක් කියන දෙයක් පිළිගන්න අපේ හිත නැමෙන්නේ නැහැ. මොකද අපි අර ඉගෙන කියාගත්ත දේවල් හරහා අපේ හිත තත්වගත වෙනවා. අපි ඉතින් নানা ප්‍රකාර දේවල් ඉගෙන ගන්නවා. ඒවා සමහරවට ඒවට බොහෝ දෙනෙක් ප්‍රශංසා කරනවා. ඒවට විශ්වවිද්‍යාල වලින් විවිධාකාර උපාධි ගෞරව නාම අපිට හම්බ වෙනවා. ඊළඟට රැකියා ස්ථාන වලින් අපිට උසස් වීම හම්බ වෙනවා. ලෝකයා අපිව පිළිගන්නවා. අපිට ලොකු තැනක් සමාජයේ තියෙනවා. ඉතින් එතකොට අපිට ආයි බිමට බහින්න හරිම අමාරුයි. ඒ නිසා බොහොම සරල මානසිකත්වයක් ඇති කරගන්න, නැවුම් මානසිකත්වයක් ඇති කරගන්න, පුංචි දරුවෙන්ගේ තියෙන අහිංසක මනසක් ඇති කරගන්න හරිම අමාරුයි. ඉතින් ඒ හරහා අපිට වෙන අවැඩ, ඒ හරහා අපිට අහිමි වෙන දේ කොතෙක්ද කියලා මිනුම් කර මිනුමක් ඇති කරගන්න හරිම අමාරුයි. මොකද අපි කෙනෙක් ඇවිල්ලා සත්පුරුෂයෙක් ඇවිල්ලා ඒ වගේ මාන්නෙන් මේ ඉදිමින ඉදිමිච්ච කෙනෙකුට ළඟට ඇවිල්ලා අනේ කියන්නේ නැහැ මේ මේ දේ කරන්න මේ මේ විදිහට හැසිරෙන්න මේ මේ ධර්මයට අනුව කටයුතු කරන්න කියලා ළඟට කිට්ටු වෙන්නේ නැහැ. කිට්ටු වෙන්න හැකියාවකුත් නැහැ. අපිම නිකන් අපේ වල කපා වගේ ස්වභාවයක් තියෙනවා. මොකද මේ මට්ටම් වලදී ඒ අපි ගන්න තීරණ හරිම සාවද්ද වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතනවා සමාහලාට අය අපේ අධ්‍යාපන මට්ටම හරහා අපිට අනිත් කෙනෙකුට වඩා ඉක්මනට දෙයක් වැටහෙන්න පුළුවන්. වැටෙන්න ඕනේ කියලා අපි තීරණයකට එළඹෙනවා. ඉතින් ඒක අපි සමාහලාට ධර්මයටත් අදාළ කරගන්න උත්සාහත් වෙනවා. අපි හිතනවා මේ බුදුහාඳුරෝ කියපු දේ මම බණක් දෙකක් ඇහුවා මට දැන් තේරුණා. මට දැන් අනිත් කෙනෙකුට වඩා අවබෝධයක් තියෙනවා. මම දැන් මාර්ගඵලලාභී. කියලා හිතන මට්ටමකට අපි සමාහලාවට මේ ඒ බාහිර දැනුම ඒ සංඥා ගොඩ ඒ අපි හදාගත්ත මට්ටම අපි ප්‍රයෝගී කරගන්නවා තවත් මේ ධර්මයේ තියෙන යම්කිසි උත්කෘෂ්ඨ මට්ටමක් අපි වෙත ආරූඪ කරගන්නත් ඇත්ත වශයෙන්ම අපිට බඳු දෙයක් නැහැ අපි ගව් ගානක් ඈතින් ඉන්නේ නමුත් අපි ආරූඪයක් කරගන්නව නැති දෙයක් තියෙනවා කියලා මොකද අපිට හරි අමාරුයි මේ අනිත් මේ සාමාන්‍ය ඒ තරම්ම ලොකු දැනුමක් නැති විශ්වවිද්‍යාලයකට ගියේ නැති ලොකු තැනක් නැති අනිත් අයත් එක්ක මේ සරලව සාමාන්‍ය මිනිස්සෙක් විදිහට හැසිරෙන්න අපිට අමාරුයි. ඒ නිසා අපි හිතනවා මේ අපි ඉන්න මට්ටමට සරිලන විදිහට අපිට නම් ඉක්මනටම මේක අවබෝධ වුණා. කියලා අපි අපි සම්බන්ධයෙන් අධි탁සේරයකට එළඹෙන්න ඉඩ තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම ධර්ම මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ක්‍රමානුකූලව නික්ලේශී වෙන මාර්ගයක් මිසක් මමත්වය වර්ධනය කරන මාන්නය වර්ධනය කරන පුද්ගල ස්වභාවයක් පුද්ගල ස්වરૂපයක් වර්ධනය කරන පුද්ගල භාවයක් වර්ධනය කරන දෙයක් නෙමෙයි. ඉතින් අපි ධර්මයක් පාවිච්චි කරනවා නම් පුද්ගල භාවයක් වර්ධනය කරන්න. ධර්මයක් අපි පාවිච්චි කරනවා නම් කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් පෙනී සිටින්න. එතනම අපි හරියට අර බොහොම විෂගෝර සර්පයෙක්ව නැට්ටෙන් අල්ලගත්තා වගේ ස්වභාවයක් අපිට සිද්ධ වෙන්නේ. අපිට මේ ලැබපු මනුස්සාත්ම භාවයෙන් මේ ෂණ සම්පත්තියෙන් ගන්න තිබිච්ච ඒ ප්‍රතිලාභය ඒ ඒ වාසිය අපිට අහිමි වෙලා යනවා. මොකද අපි අර හදාගත්ත මාන්නයක් නිසා අපි ආරූඪ කරගත්ත ස්වභාවයක් නිසා අපිට බිමට බහින්න බැරිකම නිසා අපි ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් ඒ අපි උපයාගත්ත ඒ නිලය, අපි උපයාගත්ත ගෞරව නාමය, අපි උපයාගත්ත උපාධිය හැම තිස්සෙම අපිට ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මම දන්නවා කියලා. මම අනිත් පැයට වඩා දක්ෂයි කියලා. අනිත් අයට වඩා ඉක්මනට මට මාර්ගඵල අවබෝධ වුණා කියලා. අනිත් අයට නම් බාන භාවනා කරන්න ඕනේ අවුරුදු ගණන් තිස්සේ මහන්සි වෙන්න ඕනේ මට නම් එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මම සෑහෙන ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා මට එච්චර දුර දේවල් කරන්න අවශ්‍ය නැහැ. මම නම් ඒක දිහා තර්කානුකූලව හිතලා බලපු ගමන් මට වැටහුණා. ඒ නිසා මම දැන් ඔන්න මේ මට්ටමේ ඉන්නේ කියලා අපි අර අපේ තියෙන ඒ උපාදි ලෝගුවටම සමහරවට අර සෝවාන් ආදී මාර්ගඵල ඒ ඔටුන්නකුත් පළඳව ගන්නවා. අපි සිංහාසනාරූඪ වෙනවා මේ නැති දේවල් සම්බන්ධයෙන්. ඉතින් අර බුදුරජාන් වහන්සේ බොහෝම අහිංසක වීම පිණිස, නිහතමානීත්වය පිණිස, ඇතුළතට නැඹුරු වීම පිණිස, තමන්ව ගවේෂණය පිණිස යොදාගත ධර්මයම අපි අපේම විනාශය පිණිස යොදා ගන්නවා. ඒ නිසා හරිම අමාරුයි අපිට මේ දේවල් තේරුම් ගන්න. මොකද අපි සෑහෙන්න මානසික වශයෙන් මේ අධ්‍යාපන ක්‍රම හරහා අපි එක අතකින් විකෘතියකට පත් වෙලා තියෙන්නේ. අපේ මනස දැනටමත් තත්ත්වගත වෙලා ඉන්නේ. අර සාමාන්‍ය වචන වලින් කියනවනම් අපි දැනටමත් ඇඳගෙන තමයි ඉන්නේ. එතකොට මේ ඒ ස්වභාවය අයින් කළා. සාමාන්‍ය මිනිස්සෙක් බවට පත් වෙලා. ඒ අපි ගාවේ පුංචි කාලේ තිබිච්ච අහිංසක භාවය. අපි ගාව පුංචි කාලේ තිබිච්ච නිහතමානීත්වය. ඒබඳු මානසිකත්වයකට ඒබඳු විවෘත භාවයකට පැමිණිලා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ යන්න නම් අපිට කොයි තරම්නම් නිහතමානීත්වයක් අවශ්‍යද? අපිට පුළුවන් වෙයිද ඒ අපි ඉගෙන කියාගත්ත සංඥා පොදිය ඒ අපි දාගත්ත ලෝගුව පැත්තකින් තියලා මේ බුදුරජාන් වහන්සේ ඉදිරියෙන් නැමෙන්න. අපිට පුළුවන් වෙයිද අපිට ගුණවතෙක් ඉදිරියෙන් නැමෙන්න. එහෙම නැත්නම් අපි ඒ ගත්ත දෘෂ්ටියෙම අපි ගත්ත තීරණයෙම ඉන්න එකද අපි කරන්නේ. ඉතින් ඒ තීරණේ ඉන්න තාක් අපිට නැමෙන්න බැරි තාක් නිහතමානී වෙන්න බැරි තාක් අපි ගන්නා තීරණ අපි නුවණයි කියලා හිතා ගන්නා දේවල් සම්පූර්ණයෙන්ම අනුවණකම් වෙන්න පුළුවන්. මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බහුශ්‍රත භාවය හුඟක් වෙලාවට අපිව නොමග යවන ස්වභාවයක් තියෙනවා. මෙතනින් අදහස් වෙන්නේ හුඟක්ම දුරට මේ සාමාන්‍ය ලෞකික මේ විෂයාන්තර දැනුමක්. ඒවා සම්පූර්ණයෙන්ම බාහිරාවර්ති එළියටමයි ගැඹුරු වෙලා තියෙන්නේ. බාහිර දෙයක්මයි හොයන්නේ. තමන්ගේ තියෙන දෙයක් නෙමෙයි බලන්නේ. අනුන්ගේ දෙයක් තමන් දන්නවා කියලායි හිතාගෙන ඉන්නේ. සාමාන්‍ය බුදුරයන් වහන්සේ කියන්නේ නිකන් හරියට මේ අනුන්ගේ හරක් දක්කන ගොපල්ලෙක් වගේ එයාට ඇත්ත වශයෙන්ම ඒ දැනගෙන තියෙන දේ අහගෙන තියෙන දේ දන්නවයි කියලා හිතාගත්ත දේ තුල තියෙන සාරය හම් වෙන්නේ නැහැ. ඒ නුර නිකන් මොනාදෝ කිය කිය ඉන්නවා මොනවාදෝ හදාරමින් ඉන්නවා. නමුත් ඒ තුල තියෙන දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන නැහැ. ඒ ගුණයන් තුල පිහිටලා නැහැ. ඒ නිසා අපි කොයිතරම් ධර්මයේ වුණත් දැනගත්තත් අපිට නිහතමානී වෙන්න වෙනවා. අපි ඒ දේවල් වලට අනුව එක අතකින් ජීවත් වෙන්නේ නැත්තම් තවත් පැත්තකින් ඒ ಗುಣ විශේෂයන් අපි තුල මේ වගා කරගෙන නැත්තම් අපි තුලම පිහිටවාගෙන නැත්තම් ඒ නිසා මේ වගේ මට්ටම් වලදී අපි ගන්නා තීරණ සම්බන්ධයෙන් අපිට සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා සමහර ලාවට මේ බොහොම සරල මිනිස්සෙකුට සාපේක්ෂව මේ බොහෝ සංඥා ගොඩක් බහුලව ඉන්න ඒ වගේම ලොකු නිලයක් තලයක් දරන ලොකු අධ්‍යාපනයක් වර්තමාන අධ්‍යාපනයක් ලැබපු කෙනෙකුට කාලයක් ගත වෙන්න පුළුවන් අර සාමාන්‍ය මිනිස්සෙකුට සාපේක්ෂව ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන් මොකද අරයට ඒ උගත්යයි සම්මත කෙනාට මේ තමන්ගේ ඒ ආරෝඪ කරගත්ත මට්ටම අයින් කරලා මේ සාමාන්‍ය මට්ටමට එන්න මධ්‍යස්ථ මට්ටමට එන්න හිත සරල කරගන්න හිතේ තිබෙන සංඥා පොදිය පොඩ්ඩක් හරි අඩු කරගන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා අපිට පුදුමාකාර නිහතමානීත්වයක් අත්‍යවශ්‍ය වෙනවා මේ ගමනේ නිවැරදිව යන්න නම්. ඊළඟට තවත් පැත්තක් තියෙනවා. මේ පැත්ත තමයි ඇතැම් වෙලාවට අපි සමත පැත්තක් වඩනවා. දැන් මේ සමත භාවනාව කියලා ඉතින් අපි විවිධාකාර විදිහින් අපි විවිධාකාර උපක්‍රම හරහා අපේ සිත එකඟ කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සමත භාවනාව වඩ아가ගෙන යනකොට අපිට කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා මට දැන් සමාධියක් තියෙනවා මට දැන් ධානයක් තියෙනවා. ඉතින් ඒ තැනත්තා ඒ තුලින් ලොකු සුවයක් භුක්ති විඳිනවා. ඉතින් සමහර ලාවට ධර්මයේම සඳහන් වෙන ඔන්න මේ ප්‍රථම ධානය කෙනෙකුට තියෙනවා. මේ බොරුවට තියෙනව නෙමෙයි හිතින් හිතාගෙන තියෙනව නෙමෙයි ඇත්ත වශයෙන්ම අපි හිතනවා කියනවා බුදුරජාන් වහන්සේම කියන ඔන්න යම්සි කෙනෙක් ඉන්නවා මෙයා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජම් පීචුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. අන්න යා මේ අකුසලයන්ගෙන් අයින් වෙලා නීවරණ යටපත් කළා. මේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත මෙන්න මේ ප්‍රථම ධානයේ එළඹ වාසය කරනවා. මේක මේ බුදුරජාන් වහන්සේම ඇත්ත වශයෙන්ම තියෙන ධානයක් ගැන ප්‍රකාශ කරනවා. ඉතින් ඒ තැනැත්තා උනත් බුදුරජාන් වහන්සේ කියනවා මේ ධානයට එළඹ වාසය කිරීම තුලින් මගේ හිතේ ඔන්න දැන් කෙලෙස් කැපීගෙන යනවා. මගේ හිතේ ඔන්න කෙලෙස් දැන් දුර යනවා. මම දැන් මේ ආශ්‍රවයන් ඡය කරගෙන යනවා කියලා හිතාගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් බලන්න අපි බොහෝම අමාරුවෙන් උපයාසපයාගත්ත ඒ ධානයක් පවා බුදුරජාණන් වහන්සේ කියනවා නකෝපනේතං චුන්ද අරියස්ස විනය සල්ලයෝකෝ උච්ඡanti. චුන්ද කියන ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ සල්ලේක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රථම ධානය වුණත් ඇත්ත වශයෙන්ම තිබිලත්. ඇත්ත වශයෙන්ම මේ ප්‍රථම ධානයට එළඹ වාසය කරලත් ඒතනත් හිතනවා නම් මේකෙන් කෙලස් කැපීමක් වෙయ్య. මේකෙන් ආශ්‍රවයන් ෂය වෙయ్య කියලා හිතනවා නම් ඒක මිච්ඡා ඥානයක්. වැරදි ඥානයක්. වැරදි නිගමනයක්. බුදුරජාණන් වහන්සේ කියනවා ditta dhammasaka vihara ete ariyassa vinaye uccati මෙතන මේ තියෙන්නේ වර්තමාන වශයෙන් අත්දකින සුවයක් පමණයි. ඊළඟට මෙතනින් නතර වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ဒုတိ ය ධානය ගැනත් කියනවා. තෘතීය ධානය ගැනත් කියනවා. චතුර්ථ ධානය ගැනත් කියනවා. කියලා කියනවා මේ එකකින්වත් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ආශ්‍රවයන් ඡේවීමක් වෙන්නේ නැහැ. මෙතන හැබැයි වර්තමාන වශයෙන් සුවයක් තියෙනවා. ප්‍රීති සුඛයක් තියෙනවා. සතුටක් තියෙනවා. සොම්නසක් තියෙනවා. එතෙන්ට වෙලා සතුටින් ඉන්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. සුඛ විහරණයක් තියෙනවා. පින්වත්නි, එතනින් නතර නොවි බුදුරජාණන් වහන්සේ අරූප ධානය ගැන පවා කියනවා. කියලා කියනවා. සන්තා ඒතේ විහාරා අරියස විනේ උච්චති. දැන් මේ එතන තියෙන ශාන්ත විහරණයක් පමණයි. මොකද මේ පින්තුන් අහලා ඇති අරූප ධානවල තියෙන්නේ විශේෂයෙන් උපේක්ෂාව. එතකොට එතන තියෙන ශාන්ත විහරණයක්. ඒකෙදි පවා කෙලස් කැපෙන්නේ නැහැ කියනවා. ඒකෙදි පවා සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් සමාධියක් හදාගෙන ධානයක් උපයගෙන ඒකේ අපි බොහොම කැමැත්තෙන් පැය ගාණක් තිස්සේ වාඩි වෙලා ඒකට එළඹ වාසය කළත් ධානලාභීව අපි හිටියත් අපි වැරදි නිගමනයකට එළඹුණොත් මම නම් දැන් සියල්ල සම්පූර්ණයි මේ ධානයේ තුලින්ම මට සියල්ල ලැබෙනවා මේකටම ගිහිල්ලා මම හිටියානම් මේකෙන්ම කැලස් ටික කැපෙනවා මම මාර්ගඵලලාභියෙක් වෙනවා කියලා හිතාගත්තොත් අන්න අපි වැරදි නිගමනයකට එළඹුණා වෙනවා මිච්ඡා ඥානයක් ගත්තා වෙනවා ඉතින් අපි ඒබඳු සුඛ විහරණයක් ලබද්දිත් වර්තමාන වශයෙන් මේ තරම් බොහොම සුවදායි තත්ත්වයක් අපිට තියෙද්දිත් අපිට පුළුවන් මේ දහණයෙන් එළියට ඇවිල්ලා මේකත් අනිත්‍යයි කියලා විපස්සනා කරන්න. මේකත් මේ తాවකාලික දෙයක් කියලා විපස්සනා කරන්න අපිට පුළුවන්ද? ඒ ධානයට වඩා ඊට මෙහා මට්ටමක ඉඳලා අපේ කයේ දැනෙන වේදනාවක් දිහා මේ හිත යොමු කරන්න අපේ සමාධිය යොදවන්න අපිට පුළුවන්ද? ඒ සඳහා අපි කොයි තරම්නම් මේ අපේ තියෙන හැකියාව පාගල කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒකෙන් තෘප්තිමත් නොවි ඉන් එහාට මේ ප්‍රඥාවක් වඩන්න ඕනා කියලා අපිට තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේද? ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය කිසිසේත්ම මේ සමාධිය පදන මේ නිෂ්ඨාව කරගත්ත මාර්ගයක් නෙමෙයි. ඇතැම් වෙලාවට මේ තියෙන සමාධි සමහර වෙලාවට ලෙඩක් දුකක් වැළඳුනාට පස්සේ සම්පූර්ණයෙන්ම බින්දුවටම නැතිලා යන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට ලොකුවට ඇලිලා ඒකෙම ගැලිලා ඒකෙම පුරසාරම් දොඩමින් කටයුතු කළොත් අපිට වරදින්න තියෙන අවස්ථාව හුඟක් වැඩි. මොකද අපි හිතන් ඉන්නවා මේක සියල්ල සම්පූර්ණ කරනවා මේකම තමයි මාර්ගය. මේකෙන් තම තමයි මම මාර්ගඵලලාභියෙක් වෙන්නේ කියලා අපි ඒකම ඒකම කරනවා. අපි භවනාවට වාඩි වෙන්න මේ ධානයට යන්න. භවනාවට වාඩි වෙන්න මේ සුවය ලබන්න. නමුත් පින්වත්නි මේ සුවය తాවකාලිකයි. අපි දැන් කෑමක් කනකොට අපිට සුවයක් දැනෙනවා. බඩගිනි වෙලා තිබිච්ච වෙලාවට හොඳට ආහාර වේලක් හම්බුනා මෙතන සෝයක් තියෙනවා. අන්න වගේ අපේ අර විසිරිච්ච මනස නැත්තම් බොහෝම මේ ලෝකේ තියෙන දේවල් වලින් ගිහි කම් කටළු වලින් බොහෝම වෙහෙසටපත් වෙච්ච මනස ඒවෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා අර වගේ ධන සෝයක් ලබනකොට ලොකු ආස්වාදයක් තියෙනවා. නමුත් එතන තියෙන తాවකාලික ආස්වාදයක් පමණයි. එනිසා අපි ඒ බඳු తాවකාලික ඒ ආස්වාදයට පවා ලොල් වෙන්නේ නැතුව එතන නතර වෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ කියන්නේ එක අතකින් තියෙන දුක්ඛ ප්‍රතිපදාවක්. එක අතකින් තියෙන ටිකක් ගොරෝසු නැත්නම් රළු ප්‍රතිපදාවකට එළඹිලා අපේ මේ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන්න. අපේ මේ තියෙන ඇතුලේ තියෙන ආශ්‍රවයන් ෂේ කරන්න අපිට සෑහෙන්න ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඒ සඳහාත් සෑහෙන නිහතමානී වෙන්න වෙනවා සිද්ධ වෙනවා. එතකොට දැන් විශේෂයෙන්ම දැන් මේ සමත පැත්ත කතා කරනකොට සමත පැත්තේ මේ ධ්‍යාන වලට එළඹෙන්න කලින් අපිට මේ සමත මාර්ගයේ යන යෝගාවචරයකට උනත් විවිධාකාර මට්ටම් වලදී උපක්ලේශයන් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ උපක්ලේශයන් එකwidehatකින් කියනවා නම් විපස්සනා උපක්ලේශයන් වලටත් වඩා හරිම භයානකයි. සාමාන්‍යයෙන් විපස්සනාවෙන් නම් යම්සි කෙනෙක් ඔන්න මට මාර්ගඵලයක් තියෙනවා අර කියන හැම හිතාගත්තාම ඇතම් වෙලාවට ඉතින් යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් නම් නිහතමානීත්වයක් තියෙන කෙනෙක් නම් තව තව ධර්මයේ හැසිරෙනකොට Tamanට තේරෙන්න පුළුවන් වැඩ කටයුතු වල යෙදෙනකොට Tamanට තේරෙන්න පුළුවන් නෑ නෑ තාමත් මේ කෙලෙස් පහළ වෙනවා කියලා අන්න Tamanටම Tamanව ප්‍රත්‍යවේක්ෂා කරගෙන තීරණය කරගන්න පුළුවන් නෑ මේ කලින් ඇති කරගත්ත නිගමනය වැරදි. තාම මගේ හිතේ රාගය තියෙනවා. තාම මගේ හිතේ ද්වේෂය තියෙනවා කියලා මොකද මේ විපස්සනා යෝගාවචරයේ ඇතුළතට නැමිලා බලන ගතියක් තියෙනවා. නමුත් සමත යෝගාවචරයේ හුඟක් වෙලාවට සමාධියක් ඇසුරු කරමින් තමයි යන්නේ. සමාධිය තමයි ඉස්සරහට එන්නේ. එයා හුඟක් වෙලාවට ඉඳගෙන ඉන්න තමයි බොහෝ සෙයින් ප්‍රිය කරන්නේ. ඒ කියන්නේ ඉඳගෙන පරයන්කේ භවනා කරන්න තමයි හුඟක් වෙලාවට ඒ යෝගාවචරය ප්‍රිය කරන්නේ. සක්මනකට වඩා සතිය ඉස්සරහට ගැනීමකට වඩා පුළුවන් තරම් සමාධියක්ම වඩවන සමාධිය ඔස්සේම යන ගතියක් ඇතැම් වෙලාවට අපිටත් තියෙන්න පුළුවන්. يعني එබඳු තීරණයකට අපි පැමිණියා නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන ඒ පැති එක පැත්තකින් අපි තේරුම් ගන්න වටිනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි යම් පමණකට සමබර වීමක් අවශ්‍ය වෙනවා. ඊළඟට වීරයයි සමාධියයි සමබර කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම පෙන්ලා දෙන සතිය ඉස්සරහින් තියාගන්න අවශ්‍ය වෙනවා. නමුත් අපි ඇතම් යුගවලදී අපේ හිතේ සමාධිය හදාගෙන යන යුගවලදී සමාධිය ඉස්සරහින් තියාගෙන ගියා කියලා ලොකු වරද්දක් නැහැ. නමුත් අපි මේ සමාධිය ඉස්සරහට ගත්තට පස්සේ අපි යම් කුසලතාවය සමාධිය සඳහා දියුණු කරගත්තට පස්සේ අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් ගැනත් සැලකිලිමත් වෙලා සතිය ඉස්සරහට ගැනීම සඳහා වෙනමම ව්‍යායාමයක් දරන්න සමහරලාට ඉඩ තියෙනවා. ඉතින් මේ සමාධිය වැඩෙන යුගයේදී ඇතැම් වෙලාවට අපි හිතමු හිත දැන් ක්‍රමානුකූලව අපි හිතමු ආනාපාන සතිය වගේ යම්කිසි කර්මස්ථානයක් අරගෙන යම්කිසි කෙනෙක් හොඳට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. එතකොට ටික ටික හුස්ම රැල්ල සියුම් වෙන්න පටන් ගන්නවා. සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යන ගමනකදී ඔන්න අපි හිතමු ඇතම් කෙනෙකුට නිමිති පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ආලෝකයන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඈතින් බොහොම වර්ණ මේ දිස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ නිමිති සමහර වෙලාවට නිතරම තියෙන්නත් ඉඩ තියෙනවා. ඇතම් කෙනෙකුට අපි හිතමු කන කනකොට බොනකොටත් මේ නිමිත්තක් පහළ වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානේ වළඳනකොටත් ඔන්න මේ නිමිත්තක් පහළ වෙලා. කියන්නේ හිතින් හදලා දෙන ආලෝක සංඥාවක්. එහෙම නැත්නම් වෙන වැඩක් පලක් කරනකොටත් අර නිමිත්ත ඔන්න ඇහැට පේනවා. ඇතැම් මේ පින්වතුන්ට සමාලාට අත්දැකීම් ඇති විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ කර්මස්ථානයක් වඩනකොට ඒකේ යම් සමත මට්ටම් වලින් සමාධි මට්ටම් වලින් ඒ හැකියාවන් දියුණු වෙගෙන එනකොට මේ වගේ ආලෝක සංඥාවන් එන්න පටන් අරගෙන ඇතම් යෝගාවචරයෙකුට මේක රඳා පවතින ගතියක්. භාවනාවෙන් මිදුනත් පරයන්කෙන් නැගිට්ටත් මේක කල් අල්ලා හිටින ගතියක් තියෙන්න පුළුවන්. එයාට එතකොට දානේ වළඳමින් ඉන්නකොටත් ඔන්න නිමිත්ත පහළ වෙලා. ගමනක් බිමනක් යනකොටත් ඔන්න නිමිත්තක් පහළ වෙලා. නානකොටත් ඔන්න නිමිත්තක් පහළ වෙලා. ඉතින් සමහරවිට මේ වගේ தත්වයන් අපි හිතනවා මේ මට තියෙන සුවිශේෂී හැකියාවක්. අනිත් පැත්තනම් මේ බඳු දෙයක් නැහැ. ඒ අයනම් සෑහෙන්න උත්සාහවත් වෙලා පරයන්කෙන් පරයන්කට මේක පහල කරගන්න ඕනේ. මට නම් එහෙම දෙයක් නැහැ. ඇස් අරගෙන ඉන්නකොටත් මට නම් මේක පේනවා. ඉතින් පින්වත් මේ වෑදී අපි ඒ දෙන අපිට දෙන ලකුණු සමහර වෙලාවට අපි තුල තියෙන සමහරලාට මානසික රෝගයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි හිතුවට අනිත්‍යයට නම් සෑහෙන වෙහෙස වෙලයි මේ නිමිත්තක් පහල කරගන්න වෙන්නේ. මම නම් පොඩ්ඩක් දැන් භාවනා කළා පහල භාවනා කරපු ගමන් මෙන්න නිමිත්ත පහල වුණා. ඒකත් මාව අතහැරලා යන්නේ මම යන යන තැන ඒක තියෙනවා. කියලා අපි අපිට ලකුණු දෙනවා. අපි ඉස්සරහින් තියාගන්නවා අපි උඩඟුකමක් ඇති කරගන්නවා. නමුත් මේක සමහරලාට මානසික රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි එතෙන්දි ගන්නා එළඹෙන තීරණ සමහරලාට අපිව වැරදි මාර්ගයකට දානවා. ඒ නිසා මේ භවනාදී පහළ වෙන නිමිති ආලෝක සංඥා සම්බන්ධයෙන් අපි එකපාරටම නිගමන වලට එළඹෙන්න යන්නේ නැතුව තවදුරටත් මූල කර්මස්ථානයේ තවදුරටත් අපිට දැනෙන දේක හික්මෙන එක අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒ හරහා තමයි හිතේ ක්‍රමානුකූලව වර්ධනය වෙන සමාධියකින් ලැබෙන නිමිත්තක් තමයි අපිට යම් පමණකට නිවැරදි නිමිත්තක් කියලා නිගමනය කරන්න වෙන්නේ. එහෙම නැතුව නිකාං හැමතිස්සෙම පොඩ්ඩක් භවනා කරාට පස්සේ නිතර නිතර පවතින නිතර අපිත් එක්ක තියෙන පරයන්කෙන් නැගිට්ටක් තියෙන සක්මනේ ඉන්දැද්දි තියෙන ඒබඳු නිමිත්තක් සමහරවිට අපි පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න අවශ්‍යයි. ඊළඟට තවත් පැත්තකින් කියනවා නම් සමහර වෙලාවට අපේ හිත සමාධිමත් වේගෙන යනවා. සමාධිමත් වේගෙන යනකොට සමහරවිට අපේ හිතේ යම් සංඥා පහළ වෙනවා. ඔන්න රූප පේන්න ගන්නවා. අපි හිතමු මැරිච්ච කෙනෙක් ඔන්න පේනවා. නැත්තම් ඔන්න බුදුහාමුදුරන්ව පේනවා. එහෙම නැත්තම් රුවන්වැලිසෑය පේනවා. ජයශ්‍රී මහබෝධිය පේනවා. ඉතින් ශ්‍රද්ධා චරිතයට ඔය වගේ নানা ප්‍රකාර දේවල් පේන්න පුළුවන්. ඒ වගේමයි ඇතම් කෙනෙකුට ඔන්න ඊට වඩා රහුම රෞද්‍ර දේවල් පේනවා. මලගිය මේ ඥාතීන් පේනවා. මේ මලකුණු පේනවා. යක්ෂයෝ පේනවා. මේ වගේ নানা ප්‍රකාර දේවල් අප්‍රිය මේ දේවල් පේන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතුවොත් මේක නිවැරදි මේක මම බලන්න ඕනේ මේ ඔස්සේ යන්න ඕනේ කියලා කිව්වොත් අන්න අපි වැරදි නිගමනයක් දෙන්නේ. මිච්ඡා ඥානයක් එතෙන්දී අපි ඇති කරගන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් මේ දැන් බුදුරජාණන් වහන්සේ පේන්නේ මේකත් මේ නිමිත්තක් පමණයි. මේකත් මේ හුදු සංඥාවක් පමණයි. කියලා මේ අපි සමා මේ හිත හැදීගෙන එනකොට සමාධිමත් වේගෙන එනකොට මේ පේන බුද්ධ රූපය, මේ පේන බුද්ධ ප්‍රතිමාව, මේ රැස් විහිදවගෙන ඉන්න බුද්ධ ප්‍රතිමාව අයින් කළා නැවතත් ආස්වාසයට එන්න අපිට පුළුවන්ද? ඉතින් අපි ඒ ආස්වාස ප්‍රස්වාසයටද ලකුණු දෙන්නේ. එහෙම නැත්නම් අර බොහොම මනස්කාන්තව පේන බුද්ධ රූපයටද ලකුණු දෙන්නේ. ඒ හොඳට පේන රුවන්වැලි සෑයටද අපි ලකුණු දෙන්නේ. ඉතින් අපි රුවන්වැලි සෑයට ලකුණු දුන්නොත් බුද්ධ රූපයට ලකුණු දුන්නොත් අන්න එතන තියෙන මිච්ඡා ඥානයක්. මේවයිල හුදු සංඥා පමණයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා කියනවා. මරීචිකූපමා සංඥා. මහණෙනි මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. මේක වතුර තියෙනවා වගේ පෙන්නනවා. හැබැයි අපි ඒ දිහාවට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වෙහෙසටපත් වෙනවා මිසක් අපිට පිපාසය සංසිඳව ගන්න හම් වෙන්නේ නැහැ. මෙතන තියෙන මිරිඟුවක් පමණයි. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට මේ පහළ වෙන විවිධාකාර රූප සංඥාවන් එමට තියෙනවා. ඇතම් කෙනෙකුට නම් එන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතෙන්දී ඇත්ත වශයෙන්ම අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ගුරුවරයෙක් එක්ක, දන්නා කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපේ හිත ලකුණු දෙන්නේ අර පේන දෙයට. මොකද අර කම්මැලි කරන හරි මේ ඒකාකාරී අර ආස්වාස ප්‍රස්වාසයට වඩා මේ පෙන්වන චිත්‍රය මේ හිතේ පහළ වෙච්ච මේ දර්ශනය හරිම මනස්කාන්තයි. අපේ හිත ඇදිලා බැඳිලා යනවා. අපිට ඕන තරම් වෙලා ඒකත් එක්ක ඉන්න පුළුවන්. බලාගෙන ඉන්න පුළුවන්. ඒ තුළ ලොකු රැවටීමක් මිනිඟුවක් පස්සේ යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වගේ මට්ටම්වලදී මේ පේන දර්ශනයට යන්නේ නැතුව ඒක අතහැරලා දාලා නැවත මේ දැනෙන අරමුණකට හිත ගන්නවා කියන එක බොහොම පරිස්සමෙන් කළ යුතු දෙයක්. එතන බොහොම සියුම් ප්‍රඥාවක් අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. ලොකු නිහතමානීත්වයක් අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇතම් කෙනෙකුට මේ විදිහට හොඳට හිත සමාධිමත් වෙනකොට ඔන්න විවිධාකාර සද්ද ඇහෙනවා. ප්‍රීත් කියනවා වගේ ඇහෙනවා. නැත්තම් බොහොම මිහිරි මේ ඝණ්ඨා නාද ඇහෙනවා. නිකන් මේ දිව්‍ය තූර්ය නාද සමහරට ඇහෙන්න ඉඩ තියෙනවා. නැත්තම් බොහොම ගම්භීර විදිහට කවුරු හරි කෙනෙක් කතා කරනවා ඇහෙනවා. ඉතින් අපි හිතනවා ආ මේ දෙවි කෙනෙක් තමයි මට ඇවිල්ලා විශේෂ රහසක් කිව්වේ. එහෙම නැත්නම් මේ බ්‍රහ්මයා ඇවිල්ලා තමයි මට කතා කළේ. ඉතින් අපි নানা ප්‍රකාර විදිහට අපිට ඇහිච්ච දෙයට අපි ලකුණු දෙනවා. පින්වත් මෙතනක් තියෙන සංඥාවක් පමණයි. සද්ද සංඥාවක් පමණයි. ඉතින් අපිට පුළුවන්ද මේ ඊටාම ගම්භීරයි වශයෙන් මේ ළඟින්ම ඉඳලා මේ ඇහෙන කතාවට ලකුණු නොදී. ඒ බොහොම ප්‍රනීතව ඇහෙන සද්දෙට ලකුණු නොදී මේ බොහොම සරල ආනාපානයට නැවත හිත ගන්න අපිට පුළුවන්ද? අපි තුල කොයි තරම්නම් මේ පට බේරා ගැනීමේ හැකියාවක් අවශ්‍ය වෙනවද? එතෙන්දී නිවැරදි තීරණය ගන්න. ඉතින් අපි ගන්න වැරදි තීරණය මිච්ඡා ඥානයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි වැරදියට තීරණයක් ගත්තොත් අපි හිතුවොත් ආ මේ ඇවිල්ලා මට විශේෂ රහසක් කිව්වේ. මට මේ විශේෂ පණිවිඩයක් කිව්වේ. කියලා අපි හිතාගත්තොත් අපි ඒක ඔස්සේ යනවා. හැබැයි ඒක ඔස්සේ යාම තුල ඒකම වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. අන්න උපක්ලේශ මට්ටමකට යනවා. දැන් අන්න දිගටම භාවනා කරන්නෙම අර සද්දේ අහන්න. ඔන්න අපිට වර්ධින තැන. දැන් කලින් නම් භාවනා කරේ මේ බොහොම ආදුනිකයෙක් වගේ විවෘත මනසකින් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් බලාගෙන ඒක දැනගෙන මේ යන ගමන. දැන් එහෙම නෙමෙයි වාඩි වෙන්නෙම අර රූප බලන්න. වාඩි වෙන්නෙම සද්ද අහන්න. අපි හිතනවා එතන තමයි පාර තියෙන්නේ. ඒක තමයි අපිට පාර පෙන්වන්නේ කියලා අපි ඒක ඇහෙනකන් බලාගෙන ඉන්නවා. ඉතින් අපිට ඇහෙනවා. අපිට හිතට පේනවා. මොකද අපේ සංඥා මල්ලක් සංඥා ගොඩක් අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් අපේ තියෙන රුචි අරුචිකම් අනුව හිත හදලා දෙනවා ඕනම දෙයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ විඥානය කියන්නේ පුදුමාකාර මායාකාරයක්. නැති දේවල් තියෙනවා වගේ මෙයා පෙන්නනවා. අපේ රුචියක් තියෙනවා නම් අපේ මොකක් හරි දෙයක් ගැන කැමැත්තක් තියෙනවා නම් එයා ඒක ඔන්න තියෙනවා වගේම පෙන්නනවා. ඉතින් අපිත් ඒක අන්න මෙයා පෙන්නවා ඇත්ත වශයෙන්ම ඔන්න තියෙනවා කියලා පුදුම විදිහට රැවටෙනවා. ඒ නිසා මේ විඥාණය කරනේ මායාවන් වලට ඒ අපි මේ අහුවෙන මේ සංඥාවන් වලට විශේෂයෙන්ම ගැලවෙන්න නම් ඒවෙන් ගැලවෙන්න නම් අපිට එක පැත්තකින් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අවශ්‍ය වෙනවා අපිටත් අපි තුලත් ලොකෝ නිහතමානීත්වයක් පවත්වන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ බඳු දෙයක් ගිහිල්ලා තව කෙනෙකුට කියද්දී එයා කිව්වොත් නෑ නෑ ඔය නම් මේ සංඥාවක් ඕක පැත්තකට දාන්න ඔය ඔස්සේ යන්න එපා කියලා යම්ස කෙනෙක් කිව්වොත් අපිට කේන්තිත් යනවා. මොකද මේ සෑහෙන කාලයක් තිස්සේ දැන් මේ සද්දය ඇහෙනවා. ඒකෙන් යම් යම් දේවල් මට කියනවා. සමහරලාට මේකේ මේ දරුණු මට්ටම තමයි සමහරලාට ඔන්න ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කියනවා. ඒ දෙත් ඒ විදිහටම සිද්ධ වෙනවා. දැන් අපි කොයි තරම්නම් ඊළඟට මේකට රැවටෙනවද? ඊළඟට මොකද වෙන්නේ? අපි පේන කියන්න යනවා. ඊළඟට අපි ඔන්න තනකුත් හදා ගන්නවා. සාහස්ත්‍ර කියන තැනක්, පේන කියන තැනක්, අනාගත වාක්‍ය කියන තැනක්, නාඩි බලන තැනක්, නාඩි වාක්‍ය කියන තැනක් ඔන්න අපි හදා ගන්නවා. දැන් පින්වත්නි අපි පටන් ගත්ත ධර්ම මාර්ගයට මොකද වෙන්නේ? අපි පටන් ගත්ත අර කෙලෙස් দমনයට මොකද වෙන්නේ? අපි තුල බලන බැල්මට දැන් මොකද වෙන්නේ? ඒව ඔක්කොම විනාසයි. අපි මේ ලාභ සත්කාරයක් ඔස්සේ යනවා. අපි දැන් ඔන්න කීර්තියක් ඔස්සේ යනවා. අපි දන්න දැන් මුදල් ඔස්සේ යනවා. සල්ලි ඔස්සේ යනවා. අපිට සම්පූර්ණයෙන්ම එතකොට අපිට මේ ලැබිච්ච සන සම්පත්තිය නෙමෙයි, ලැබිච්ච මනුස්සකම නෙමෙයි. අපි මේ භාවනාවේ අතුරුඵලයක් වශයෙන් ඇතිවෙච්ච උපක්ලේශයක් ලොකු කරගෙන අපි සම්පූර්ණයෙන්ම මාර්ගෙන් පිටපයින්නවා. ඉතින් මේ මාර්ගෙන් පිටපැන්න කෙනෙක් දැන් ලොකු තැනක් හදාගෙන ලොකුවට දැන් ප්‍රශංසා ලැබමින් පිරිස් හදාගෙන ඉඳද්දි පුළුවන් ද අපිට ආයෙත් බිමට බැහැලා මේ මං වැඩි පාරකයේ ගිහිල්ලා තියෙන්නේ මේක මේ උපක්ලේශයක්ය මේක යායුතු මාර්ගයේ නෙමෙයි මට මේ පාර වැරදිලාය මම ආපහු නිවැරදි පාරට එන්න ඕනේ කියලා තීරණයක් ගන්න කොයි තරම්නම් නිහතමානීත්වයක් අවශ්‍ය වෙයිද අනිත් කෙනෙක් කියන දේ පිළිගනීද එනිසා මේ වගේ මට්ටම් වලදී මේ සමත සමාධි මට්ටම් වලදී එන උපක්ලේශ හරිම ඒක අතකින් නොමග යවන සුළුයි ඒ වගේමයි අනිත් කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙන ස්වභාවයක් තියෙනවා. අනිත් එක තමයි තමන්ව අධි탁සේරු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි හිතන්නේ සමාලාට මේ මට දිබ්බ චක්කු ලැබිලා කියලා. අනිත් අයට නම් එහෙම මොකක්වත් නැහැ. මට ඔන්න දැන් දිබ්බ චක්කු පහන වෙලා. එහෙම නැත්තම් දිබ්බ සෝත පහල වෙලා. අනිත් අයට ඇහෙන්නේ මට නම් ඇහෙනවා. ඉතින් මට ඇහෙනවා අනිත් අයට ඇහෙන්නේ ඉතින් මට ඈත තියෙන දේවල් ඇහෙනවා. දෙවියෝ කතා කරන දේවල් ඇහෙනවා. බ්‍රහ්මයෝ කතා කරන දේවල් ඇහෙනවා කියලා අපි අපිව හුඟක් ඉහළ මට්ටමකින් දා ගන්නවා. දිබ්බ සෝත තියනවා කියලා හිතනවා. ඉතින් අපිට පුළුවන් වෙයිද නෑ මේක මේ උපක්ලේශයක්. සමතෙන් ලැබෙන උපක්ලේශයක් කියලා ගන්න හිතා ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ අපි අපිටම ලකුණු දීලා අපිටම ඒ අපි ඇති මේ දිබ්බ සෝතය කියලා හිතා ගැනීම, දිබ්බ චක්කය කියලා හිතා ගැනීම සම්පූර්ණ මිච්ඡා ඥානයක් වෙනවා. ඊළඟ සමහරලාට කෙනෙක් සමාධියක් දියුණු කරගෙන යනවා. සමාධිය දියුණු කරගෙන යනකොට සමහරලාට ඔන්න බිත්තිය එහා පැත්තේ තියෙන දෙයක් පේනවා. මොකද මේ සමාධිය පුදුමාකාර පැතිවලට අපිව එකගෙන යනවා. එතකොට එයාට පේනවා දැන් මේ අනිත්‍යයට නම් පේන්නේ නැහැ. ඔනේ බිත්තියෙන් එහා පැත්තේ තව කෙනෙක් ඉන්නවා. අපි තුමු එයා ඊළඟට නැගිටලා ගිහලා බැලුවම ඇත්ත වශයෙන්මත් ඉන්නවා. ඊළඟට නැත්තම් බිත්තියෙන් එහා පැත්තේ යම්සි දෙයක් තියෙනවා. ඇත්ත වශයෙන් බැලුවමත් අන්න එතන කෙනෙක් ඒ දේ තියෙනවා. එතකොට මේ විශේෂ හැකියාවන් ඉස්සරහට එන්න පුළුවන්. නමුත් අපි ඕක පස්සේ ගියොත් මේක මේ දියුණු කළ යුතු දෙයක්ය. මේක නම් මට පහළ වෙච්ච සුවිශේෂී හැකියාවක්ය කියලා ඒක ඔස්සේ ගියොත් ඊළඟට ඒකෙන් ප්‍රයෝජන ගන්නත් ගියොත් අපි හිතමු එයා ඊළඟට පේන කියන්න පටන් ගන්නවා. නැත්තම් ඒක අභියෝගයට ලක් කරනවා. එයා ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න හදනවා. ඒකෙන් කීයක් හරි හරි හම්බ කරගන්න හදනවා. අන්න අපි සම්පූර්ණයෙන්ම පාරෙන් පිටපයින්නවා. දැන් අර කෙලස් দমনය කිරීමක්වත් බුදුහාමුදුරුවන්වත් සීලයක්වත් මතක නැහැ. අපි අන්න විවිධාකාර වංචනික ක්‍රම හරහා විවිධාකාර මාර්ගවලින් සල්ලි උපයන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒ දෙන මිච්ඡා ඥානයන් කොයි තරම්නම් අපිව මේ සංසාරේ තවදුරටත් ගැට ගහනවද? තවත් අපිව ඇසුරට එන කී දෙනෙක් නම් අමාරුවේ දානවද? ඒ නිසා පුදුමාකාර විදිහට මේ සමාධියක් හැදීගෙන එනකොට ඔය වගේ එන ඒ උපක්ලේශ මට්ටම් අපිව පුදුම විදිහට නැවතත් මායя අල්ල ගන්නවා. ඊළඟ සමහරලාවට තවත් කෙනෙක්ට මේ විශේෂ හැකියාවන් මතුවෙන්න පුළුවන් අනිත් කෙනෙක්ගේ රෝග සුවපත් කරන්න. ඔන්න දැන් ටික ටික සමාධිය හැදීගෙන එනවා. සමාධිය හැදීගෙන එනකොට අන්න එයාට විශේෂ බලයක් ලැබිලා වගේ. අන්න එයාට තේරෙනවා දැන් අම්බසි කෙනෙක් ඔන්න එයාගේ දැන් එයා ටිකක් ප්‍රසිද්ධයි දැන් භාවනා කරන කෙනෙක් කියලා. අපි තුමු ඔන්න එයාගේ ආවට ඔන්න කවුරු හරි රෝගියෙක් එනවා. ආවට පස්සේ ඉතින් එයා පොඩ්ඩක් මොකක් හරි දෙයක් බලලා හිතත් ටිකක් සමාධි කරගෙන මොකක් හරි උපක්‍රමයකින් මේ රෝගයා රෝගියාව දැන් සුවපත් කළා. දැන් බැලුවාම ඇත්ත වශයෙන්ම සුවපත් වෙලා. බොරුවකුත් නෙමෙයි. ඇත්ත වශයෙන්ම සුවපත් වෙලා. ඉතින් දැන් මෙයා මේ ගැන ලොකුවට හිතා ගන්නවා. ආ මට දැන් අමුතුම ශක්තියක් තියෙනවා. දැන් මට පුදුමාකාර විශ්ව ශක්තියක් මං වෙතට ඇවිල්ලා පුදුමාකාර ධ්‍යාන ශක්තියක් දැන් මාගාව තියෙන්නේ කියලා අන්න ආරෝපණය කරගන්නවා විවිධ අර්ථකතන දෙනවා අර්ථකන අර්ථකතන දීලා දැන් අන්න රෝග සුවපත් කරන ව්‍යාපාරයක් පටන් ගන්නවා දැන් ඔන්න සුව සේවාවක් සුව සේවාවක් තියෙනවා මොකක්වත් කසාය අවශ්‍යත් නැහැ. ඉංග්‍රීසි බෙහෙත් අවශ්‍යත් නැහැ. ශල්්‍ය කර්ම අවශ්‍යත් නැහැ. මොකක්වත් ඕනේ දැන් මේ සුව සේවාවට එන්නයි තියෙන්නේ. ආවට පස්සේ මේ යෝගාවචරය දැන් යම්කිසි වේද මහත්තයෙක් වේද නෝනා කෙනෙක් බවට පත් වෙලා අන්න යාගාව තියෙන අර සුවිශේෂී හැකියාවෙන් අන්න රෝගීන් සුවපත් කරනවා. හැබැයි මේවා පුදුමාකාර తాවකාලිකයි. මේවා යන්න පුළුවන් දුර හරිම తాවකාලිකයි. මොකද මේ ටික ටික දන්නේම නැතුව තමන් සීලයෙන් ඈත් වෙනවා. ටික ටික දන්නේම නැතුව තමන් නිහතමානීත්වයෙන් ඈත් වෙනවා. පුදුම විදිහට තමන්ට ලකුණු දෙනවා. තමන් ඉන්න තත්වයම නිවැරදි කියලා හිතා ගන්නවා. ඊළඟට මේ තත්වයන් පිරෙහෙන්න පටන් ගත්තට පස්සේ අර බෙහෙත් ගන්න ආපු කවුරුත් අපි ගාව නැහැ. මේගොල්ලොත් නිකන් අපිට සමච්චල් කරනවා අර මෙච්චරට ප්‍රසිද්ධලා හිටිය මිනිස්සයා මෙච්චර හැකියාවන් ඔස්සේ හැකියාවන් රාශියක් තිබිච්ච මනුස්සයන්නේ අර ඉන්න හැටි දැන්. අපිත් අර ඔළුව අවුල් කරගෙන මොකද මේවා ඔස්සේ ගිහිල්ලා අන්තිමට හුඟක් වෙලාවට මානසික රෝග වලින් තමයි නතර වෙන්නේ. මොකද මේ අපි සමාධි කියලා වඩන දේවල් සම්බන්ධයෙන් අපි පුදුමාකාර විදිහට සැලකිලිමත් වෙන්න වෙනවා. අපිට මේ තියෙන මනුස්ස ශරීරයක්. මේ සමාධි කරන්න ගියාම සමහරවිට මේ අපේ ස්නායු පද්ධතිය සෑහෙන්න ආතතියකට ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද විශේෂයෙන්ම සමත සමාධි. අපි හිතුවට දැම්මට සමත සමාධියක් තියෙනවා ධානයක් තියෙනවා ලොකු ගැඹුරු සමාධියක් තියෙනවා කියලා අපි ඒ අපේ මාන්නක්කාරකමට ඕකේ පැය ගණන් ඉන්න ගත්තොත් අපේ තියෙන ආසාවට ඕකේ පැය ගණන් ඉන්න ගත්තොත් සමහර වෙලාවට මේ ඒ ප්‍රබලව ව්‍යායාම කරමින් දත්මිටි කාගෙන මේ පවත්වන සමාධිය තුලින් අපේ මේ ස්නායු පද්ධතිය පුදුම විදිහට වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වෙලාවේදී ගන්නේ පුදුමාකාර වැරදි තීරණයක්. පුදුමාකාර මිච්ඡා ඥානයක් අපිට වෙලාදී තියෙන්නේ. අපි හිතන්නෙම අපි දන්නෝ. අනිත් ඇයට නම් බෑ. අනිත් ඇය නම් විනාඩි 10න් නැගිටිනවා. අනිත් ඇය නම් පැය භාගයක් ඉන්න පුළුවන්. අනිත් එක්කනාට නම් වැඩි මොනොත් පැයයි ඉන්න පුළුවන් සමාධිය. මට එහෙම නෙමෙයි. මට පැය 4ක් ඉන්න පුළුවන්. මට පැය 7ක් ඉන්න පුළුවන්. දන්නෙම නෑ. අපි පුදුම විදිහට අසරණ වෙලා මානසික රෝගී බවට පත් වෙනවා. ඒ නිසා අපි හැකියාවන් තිබුණට මේවා තියෙන සීමාවන් අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපිට තියෙන මේ මනුස්ස ශරීරයක් මේක ඕනවට වඩා තෙරපන්න ගියොත් මේක ඕනවට වඩා අපි අදින්න ගියොත් සීමාව දැනගන්නේ නැතුව පැය ගණන් මේ සමාධිවල ඉන්න ගියොත් සමහර ලාවට මේ ඔරොසු දෙන්නේ නැතුව මේක පුපුරලා යන්න පුළුවන්. නිසා අපේ තියෙන දක්ෂතාවයන් නිවරදිව හසුරව ගන්න. දැන් මේ ඇත්තටම අදක්ෂ යෝගාවචරියොත් නෙමෙයි. දැන් මේ සමාධි මට්ටම් වලට එනවා කියන්නේ සමාධියෙන් යම් යම් හැකියෙන් හැකියාවන් පහළ වෙනවා කියන්නේ අදක්ෂ යෝගාවචරයොත් නෙමෙයි. අදක්ෂ යෝගාවචරෙන්ට ඔවා එන්නේත් නැහැ. ඉතින් මේ දක්ෂ යෝගාවචරෙන්ටමයි මේ හැකියාවන් පහළ වෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන භාරදෝර తত্ত্বය මේ තියෙන අනතුර දැකලා ඒ අනතුරේදී සමහරලාට වැටිලා ආයෙත් නිහතමානී වෙලා නිවැරදි පාරට එන්න නම් අපිට සෑහෙන්න තවත් කෙනෙක්ව සරණ යන්න සමහරලාට සිද්ධ වෙනවා. එයා කියන දේ අහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන්වලදී ඇතැම් වෙලාවට ඔන්න ගුරුවරේ බොහොම තදින් ඉන්නවා. බොහොම සැර පරුෂ විදිහට කතා කරනවා. ඔක කරන්න එපා කියලා කියනවා. ඔය සමාධියට යන්න එපා කියලා කියනවා. ඔය රෝග සුව කරන්න යන්න එපා කියලා කියනවා. ඔය සද්ද අහන්න යන්න එපා කියලා කියනවා. ඔය රූප බලන්න යන්න එපා කියලා කියනවා. නමුත් ඒක හරි විචිත්‍රයි. අපි අපිට දැනටමත් ලොකු තැනක් හදාගෙන ඉන්නේ, ලොකු මාන්නයක් හිතේ හදාගෙන ඉන්නේ, ලොකු ආස්වාදයක්ත් ඒකේ තියෙනවා. හරි දැන් ප්‍රසිද්ධ කෙනෙක්. පුළුවන් ද අපිට ආයෙත් බිමට බහැලා අර සරල ආධුනික යෝගී බවටපත් වෙන්න. අපිට පුළුවන් ද අර අර විදිහට දරුණු විදිහට අවවාද කරනේ ගුරුවරයා අනේ මේ මට අනුකම්පාවෙන් කියන්නේ කියලා විශ්වාස කරන්න අපිට පුළුවන්ද? ඒ නිසා හරීම මිච්ඡා ඥානවලට යන්න තියෙන අවස්ථා බොහොම වැඩි ඒ වගේ මට්ටම් වලදී. නිසා අපිට හිතෙන්න පුළුවන් අපිට දැන් රෝග සුව කරන්න පුළුවන් අනිත් අයටත් පිහිට වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ හරහා අපිට වෙන විනාශය අපිට වෙන පාරෙන් පිටපැනීම නැවත හදන්නත් හරි අමාරුයි. ඒ නිසා අපිට පුදුමාකාර විදිහට මේ උපක්ලේශ මට්ටම් වලින් විශේෂයෙන්ම සමාධියක් වඩනකොට එන උපක්ලේශ මට්ටම් වලින් සෑහෙන්න ගුරු ඇසුරක් හරහා නිහතමානීත්වයක් හරහාම තමයි බේරෙන්න අවස්ථාව තියෙන්නේ. ඊළඟට තවත් කෙනෙක් දැන් මේ භාවනාව දියුණු කරගෙන යනකොට යාට සමහරවට තේරෙනවා මේක ඇත්තක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ සමාධිය හදාගෙන යන ආලෝකයක් පහළ වෙනවා. ඒකේ ඉන්නකොට නිකන් පුදුමාකාර තෘප්තියක් දැනෙනවා. පුදුමාකාර ආස්වාදයක් තියෙනවා. මේ ඇත්ත තමයි මේ බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. මේ භාවනාව කොහොම මම ප්‍රගුණ කරන්න ඕනේ. මම ගිහිල්ලා අනිත් අයටත් මේක කියලා දෙන්න ඕනේ. මගේ අම්මටත් කියන්න ඕනේ, තාත්තටත් කියන්න ඕනේ, දරුවන්ටත් කියන්න ඕනේ. එයාවත් කොහොම මේකට එවන්න ඕනේ කියලා. ඉතින් අපිට පුදුමාකාර උවමනාවක් ඇති වෙනවා මේක දැන් අනිත් කියන්න. ඉතින් අපි මේ පොඩ්ඩක් භාවනා කළා එක්කෝ අපි උපදෙස් දෙන්න යනවා. එහෙම නැත්නම් පුදුම විදිහට දැන් අපිට පුදුම ඇල්මක් ඇතිවෙනවා දැන් මේ ධර්ම ප්‍රචාරය කරන්න. ධර්මයේ කියලා දෙන්න. මේක මේ සාමාන්‍යයෙන් කෙනෙක් ඇහුවාම කියලා දෙන එකක් නෙවෙයි දැන් මේ බලෙන්ම කියලා දෙනවා. අනිත් අයට මේ নানা ප්‍රකාර වැඩ දෙනවා අපි ඒගොල්ලන් ඒ වැඩ නවත්තලා බලෙන්ම ඇදලා කියලා දෙනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මේ භාවනා කරන්න අතෙන්ට යන්න මෙතෙන්ට යන්න අර පොත බලන්න අපිට තියෙන්නේ උදේ නැගිටලා ඉඳන් රෑ නින්දට යනකම් පුදුම උද්‍යෝගයක් තියෙන මේ ධර්මයේ කියලා දෙන්න. පින්වත් මේවත් උපක්ලේශ සම මේ මට්ටම් වෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා නෑ ඒක පාට මේ පොඩ්ඩක් දැනගත්තා කියලා පොඩි සමාධියක් ලැබුණා කියලා මේ සියල්ල සම්පූර්ණ වීමක් මෙතන නෑ. ඒ නිසා ප්‍රබල විතර්ක සමනය වෙනකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සමනය වෙනකොට බුදුරජාන් වහන්සේ කියනවා මෙහි ඊටාම Tamanට හොඳයි කියලා හිතෙන සියුම් විතර්ක පහළ වෙන්න පුළුවන්. ඒවට කියනවා මේ සාමාන්‍යයෙන් කියන්නේ එක එක ඇත්තටම විතර්ක જાති හයක් පෙන්වනවා එතන. මේ මේ මට්ටමේ මේ අපි කතා කරන මාතෘකාව වශයෙන් ගත්තොත් මේ අනිත් අයට පිහිට වීමේ විතර්කයක්. අනේ අනිත් එක්කනාටත් මම මේක ගිහිලා කියන්න ඕන. අනිත් එක්කනාවත් මම භාවනාවට යොමු කරන්න ඕන. අනිත් එක්කනාවත් මම ධර්ම මාර්ගයට යොමු කරන්න ඕනේ. කියලා අන්න අපිට අමුතුම જાති විතර්කයක් පහළනවා. ඒක හරිම සාධාරණයි. ඒක අපිට නැහැ බොරුයි කියන්න බෑ. ඒ කියන්නේ ඒක බැහැර කළ යුතුයි කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒක හරිම සත්පුරුෂ හැඟීමක් කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් අපේ හිතේ ඒ ඔස්සේ ගියාට පස්සේ කොයිතරම්නම් විතර්ක පහළ වෙනවද? නැවතත් කොයිතරම්නම් ඇතුලේ කතාව පටන් ගන්නවද? අපි උදේ නැගිට වෙලා ඉඳන් අන්න දැන් භාවනා කරනව වෙනුවට අපි දැන් වෙනත් දෙයක් තමයි කල්පනා කරන්නේ. ධර්මයේ ප්‍රචාරය කරන එක ගැන කතා කරන්නේ. අනිත් කෙනාට කියලා දෙන්නේ කොහොමද කියලා තමයි අපි හිතන්නේ. සැලසුම් හදන්නේ. ඉතින් ඒ නිසා මේ හිතේ පහළ වෙන විතර්කත්, ඒ සියුම් විතර්කත් අපි හඳුනාගත්තේ නැත්නම් මෙතනත් තියෙන්නේ මේ මායя දාපු තොණ්ඩුවක්. හිතේ තියෙච්ච ප්‍රබල කෙලස් ටික පොඩ්ඩක් යටපත් වෙනකොට මේ නිවැරදි ස්වરૂපයකින් පහළ වෙන ඇත්තයි හොඳයි කියලා නිවැරදි ස්වરૂපයකින් පහළ වෙන මෙබඳු විතර්ක দমনය කරගන්නත් අපිට ලොකු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. අපිට සමහර වෙලාවට අපේ අම්මට තාත්තට කියලා දෙන්න හිතෙන්න පුළුවන්. ඥාතීන් ගැන මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අනිකුත් මිත්‍රවංග මතක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එක අතකින් බැලුවාම නිවැරදි. අනිත් කෙනාට කියලා දෙන එක හොඳයි. කියලා තමයි අපි ඒක අපේ සත්පුරුෂ ගුණයක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් මෙතෙන්දී අපි පරිස්සම් වෙන්න වෙනවා. අපි තාම ඉන්නේ මඩවලේ. තාම මම මඩෙන් ගොඩ ඇවිල්ලා නැහැ. ඒ නිසා මම කලබල වෙන්න හොඳ නෑ මේවා මේ එකපාරට කියලා දෙන්න. මට තාම වැටහිලා තියෙන්නේ මේ බොහොම ස්වල්ප මාත්‍රයයි. ලොකු ගමනක තමයි මේ ඉන්නේ කියලා අපි කලබල නොවි පොඩ්ඩක් සංසිඳිලා තවදුරටත් මේ මාර්ගයටම යමු වෙන්න අවශ්‍යයි. ඉතින් අපි මේ පොඩ්ඩක් දැනගත්තා කියලා එතෙන්ට අපි ලොකුවට අපි ගැන හිතා ගන්න ගියොත් අපිව අදි탁සේරුවකට දා ගන්න ගියොත් එතනම අපිට වර්ධිනවා. එතනම අපි මිච්ඡා ඥානයකට අහු වෙනවා. ඊළඟට තවත් පැත්තකින් අර මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි පිළියම් යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ වගේ උපක්ලේශ මට්ටම් වලට හසු වුණා නම් යම්ස කෙනෙක්ට පිළියමක් අවශ්‍ය නම් එකක් තමයි අර ගුරු උපදේශ පැතීම. එතෙන්දී තමන් ගුරුවරයා බැන්නත් ගුරුවරයා බොහොම රළු විදියට කතා කළත් මේ කියන්නේ මේ මගේ තියෙන මගේ මට තියෙන යහපතක් පිණිස මට කරන යහපතක් පිණිසයි කියලා අන්න දුරවරයා විශ්වාස කරන්න තරම් අපි තුල පුදුමාකාර නිහතමානීත්වයක් අවශ්‍ය වෙනවා. අපි හිතුවොත් නෑ මේ ගුරුවරයාට මේ එකක්වත් නෑ මේ වගේ සමාධිය ඇවිල්ලත් නෑ ගුරුවරයා කවදාවත් මේවා ස්පර්ශ කළා නැහැ. එයා මේ ඊර්ෂ්‍යාවටයි කියන්නේ කියලා අපි හිතාගත්තොත් සම්පූර්ණයෙන්ම ඔන්න අපිට පාර වර්ධිනවා. අනිත් එක තමයි හුඟක් වෙලාවට අපි සමාධිය ඉස්සරහට කරගන්න ඉස්සරහා තියාගන්න යන්නේ නැතුව අපි සතිය ඉස්සරහට කරගත්තොත් අන්න පාර වර්ධින තියෙන හැකියාව ඊටාම අඩුයි. මොකද මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර බොජ්ජංග ධර්මයන් අතර බුදුරයන් වහන්සේ පෙන්නන කොයි වෙලාවෙත් වර්ධනය කරගත්තට වරදක් නැති කොයි වෙලාවෙත් දියුණු කරගත්තට වරදක් නැති. කොපමණ දියුණු කරගත්තත් සීමාවක් පනවන්නත් බැරි ධර්මතාවය තමයි සතිය කියන්නේ. සතිකවාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. සතිය නම් මහණෙනි, කොයි දෙයටත් කොයි තැනටත් අවශ්‍යයි. නිසා මම සියලු තැන්හිම සතිය අවශ්‍යයි කියලා සතිය පෙරටුයි කියලා මම වදාරනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා අපි සමාධියට අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙන්න පුළුවන්. සමාධියත් දියුණු කරගත යුතු තමයි. නමුත් සමාධිය යම් පමණකට වඩා ගත්තට පස්සේ අපි සෑහෙන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒ තරම් රසයක් නොදැනෙන, ඒ තරම් ආස්වාදයක් නොදැනෙන මේ සතිය ඉස්සරහට ගන්න. සතියෙන් තමයි අවදිමත් භාවයක් හදලා දෙන්නේ. සතියෙන් තමයි කොයි පැත්තටද යන්න ඕනේ කියලා පෙන්නලා දෙන්නේ. ඒ පැත්තද දැන් වැඩි, මේ පැත්තද දැන් වැඩි කියලා ඒ දෙපැත්ත පෙන්ලා දෙන්නේ සතියෙන්. ඉතින් ඒ නිසා සතියට සතිය ඉස්සරහට කරගෙන යන ගමනේ සමහර ලොකු ආස්වාදයක් නැහැ. අර සමත සමාධියක ඉන්නව තරම් ලොකු ආස්වාදයක් නැහැ. ditthadhamma සුඛ විහරණයක් නැහැ. ඒ හිතේ සමහරලාට අරමුණු එනවා. කෙලස් මතු වෙනවා. හැබැයි එයා දැන දැන දැන් මේ හිතේ කෙලස් තියෙනවා කියලා දැනගන්නවා. මේ හිතේ දැන් ශ්‍රද්ධාවක් තියෙනවා කියලා දැනගන්නවා. මේ හිතේ දැන් රාගයක් තියෙනවා කියලා දැනගන්නවා. මේ හිතේ දැන් ද්වේෂයක් තියෙනවා කියලා දැනගන්නවා. ඉතින් අන්න ඒ බඳු සතියක් හදාගන්න එක එකාතකින් ඊටාම් වටිනවා. මොකද අර ඒ සතිය පෙරටු කරගත්ත මාර්ගයේදී තමයි අපිට අර උපක්ලේශ වලිනුත් ගැලවෙන්න අවස්ථාව තියෙන්නේ. මොකද අපි මේ උපක්ලේශ වලට අහු වුණාම සමාධිය ඉබේටම වගේ එනවා. අපි වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් අපි ගැඹුරු සමාධියකට දාන්න ඉඩ තියෙනවා. නමුත් සතිය සෑහෙන දුර්වලයි. අපි මේ සමාධිය ඇතුලේ ඉන්නවා විවිධාකාර හැකියාවන් අපිට තියෙනවා. හැබැයි සතිය ඊටාම දුර්වලයි. අපිට දේවල් අමතක වෙනවා. අපිට සමහරවිට වෙන ගමනක් බිමනක් යනකොට අපිට සම්පූර්ණයෙන්ම අපි සාමාන්‍ය අනිත් අනිත් අය වගේමයි අපි හැසිරෙන්නේ. කිසිම එලම සිට සිහියක් නැහැ. හැබැයි ලොකු සමාධියක් තියෙනවා. නමුත් මේ සමාධි ඉන්ද්‍රිය ඉස්සරහට ඇවිල්ලා මේ යෝගාවචරයාට මේ සිද්ධ වෙන්නේ පෙරලිය. ඒකත් මේ හඳුනගන්න වෙන්නේ සතියෙන්මයි. ඉතින් වගේ තැන්වලදී එක අතකින් යෝ මේ යෝගාවචරයට එහෙම නැත්නම් ගුරුවරයාට කියන්න වෙනවා මේ යෝගාවචරයට දැන් ඔය සමාධියේ වැඩුවා ඇති පරයන්කේ වැඩි ඉන්න එපා ඒ වෙනුවට යන්න සක්මනට සක්මනේ ගිහිල්ලත් සමාධි කරන්න යන්න එපා පුළුවන් තරම් මේ සරලව හිත පවත්වමින් එක එක අරමුණකට හිත දාන්නේ නැතුව එතන එතන වෙනස් වෙන අරමුණු වල නැවත නැවත සතිය පිහිටවන්න වම් පාදයේ සතිය පිහිටවන්න ඊළඟට සම්පූර්ණයෙන්ම දකුණු පාදයේ සතිය පිහිටවන්න ඊළඟට සම්පූර්ණයෙන්ම වෙනස් වම් පාදයේ සතිය පිටවන්න කියලා සම්පූර්ණයෙන්ම අර එක අරමුණක ඉන්න ගතිය අයින් කළා නිරන්තරයෙන් වෙනස් වෙන විවිධ අරමුණු වල අඛණ්ඩ සතියක් පවත්වන මට්ටමකට අන්න හදාගන්න පුළුවන් නම් අන්න පොඩ පොඩ පොඩ සතිය ඉස්සරහට එන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒ අපිට තිබිච්ච සුවදායි සැපදායි ආස්වාදජනක සමාධිය වෙනුවට අර මේ ඒකාකාරී සතිය ඉස්සරහට ගන්නවා කියන එක ඉතින් පුදුමාකාර ප්‍රඥාවකින් තමයි කරන්න වෙන්නේ. හුඟක් වෙලාවට අපේ හිත මුල් තැන දෙන්නේ. අපේ හිත ලකුණු දෙන්නේ. නිරන්තරයෙන් අපි හොඳයි කියලා සලකන්නේ නම් සමාධියමයි. එතෙන්දී අපිට කොයිතරම්නම් මිච්ඡා ඥානයක්ද තියෙන්නේ. සමාධියට මුල් තැන දීම. නමුත් ඒ වෙනුවට අර සරල සතියට මුල් තැන දීලා ඒකටයි මම තැන දෙන්න ඕනේ කියලා මේ පැත්තට හැරෙන්න අපි සෑහෙන්න එක අතකින් නියතමානී වෙන්න සිද්ධ වෙනවා. අනිත් කෙනෙක් ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් කියන දේ අහන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ බුදුරජාන් වහන්සේ කියන දේ අහන්න සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ කොයිකද ඉස්සරහින් තියන්නේ කිව්වේ කියන එක ගැන අපිට විමසලා බලන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපි පොඩ්ඩක් අපේ භාවනාව හසුරව ගන්න සිද්ධ වෙනවා. හිත යන පැත්තටම යන්න නොදී අපේ රුචිය පැත්තටම යන්න නොදී අපේ තියෙන ආස්වාදයටම අපි ලොල් වෙන්න නොදී අපිට අන්න හරියට නිකන් මේ පිටපැන්න අස්වරතයක් හරෝගන නැවතත් නිවැරදි මාර්ගයට ගන්න රතාචාර්යයන් කෙනෙක් වගේ. නැත්තම් වැරදි පැත්තකට හැරිච්ච මාක් හරි රතයක් නිවැරදි පැත්තට හරව ගන්නවා කෙනෙක් වගේ අපිටත් අර වැරදි පැත්ත යන අපේ හිත නිවැරදි පැත්තට හරව ගන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් අපි අද පුළුවන් තරම් උත්සාහත් උනේ මේ සමතය සම්බන්ධයෙන් ඒ වගේම සාමාන්‍ය මේ එදිනදා ජීවිතය සම්බන්ධයෙන් අපි එළඹෙන වැරදි නිගමන අපි ගන්නා වැරදි තීරණ අපි දෙන්න අපි දෙන විවිධාකාර වැරදි තක්සේරු මේවා සම්බන්ධයෙන් කතා කරන්නයි. ඉතින් අපි හෙට උත්සාහත් වෙමු විපස්සනාවේදීත් කොහොමද අපි මේ වැරදි ඥානවලට එහෙම නැත්නම් මිච්ඡා ඥානවලට අහු නොවි සම්මා ඥානවලට යන්නේ කියන එක ගැන ටිකක් සාකච්ඡා කරන්න. ඉතින් අද හෙටට ඒ මාතෘකාව තියාගෙන අද මම මේ මේ ධර්මදේශනා මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.